ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාමාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයනය පීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍යපාද මොරගොල්ලාගම උපරතන ස්වාමින් වහන්සේ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 එවං විහාරියාචාපි අහෝරත් මතන් දිනෝ භාවයං කුසලං ධම්මං යෝගක්ඛේමස්ස පත්තියා අප්පමාද රතෝ භික්ඛු සමාදේ භය දස්සීවා අබම්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේති ධර්මස්සෝනාබිලාසී කාරුණික වාසනාවන්ත පින්වත්නි අද සා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ අපරිහානීය කියන සූත්‍රය. එම සූත්‍රයේ සඳහන් වෙන අවසාන ගාථා කීපය තමයි මම මාතෘකා වශයෙන් දේශනා කරන්නට යෙදුනේ. සීලේ පතිත්ථිතෝ භික්ඛු ඉන්ද්‍රියේසු ච සංඋතෝ භෝජනම් හිච මත්තාඤ්ඤෝ ජාගරියං අනුයුඤ්ජති. එවං විහාරි ආතාපි අහෝරත්ත මතන්දිනෝ භාවයන් කුසලං ධම්මං යෝගක්ඛේමස්ස පත්තියා අප්පමාද රතෝ බික්ඛු පමාදේ භය දස්සිවා අභබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේ මේ ගාථාව මම මාත්‍රිකා වශයෙන් දේශනා කළේ ඔබට ඊටමත් වටිනා ධර්ම කාරණා කීපයක් අවස්ථාවෝචිතව පැහැදිලි කරන්නට පිනතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අභබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේ කතමේහි චතුහි ඉද භික්ඛවේ භික්ඛෝ සීල සම්පන්නෝ හෝති ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ හෝති භෝජනේ මත්තඤ්ඤෝ හෝති ජාගරියං අනුයුංජෝ හෝති අනුයුක්තෝ හෝති ආදි වශයෙන් මහණෙනි කාරණා හතරක් තිබෙනවා. ඒ කාරණා හතරකින් යුක්ත වූ භික්ෂුව අභබ්බෝ පරිහානාය පිරිහීමට නුසුදුසු පුජ්‍යලයක් බවට පත් වෙනවා. නිබ්බානස්සේව සම්තිකේ. ඒ වගේම ඒ තැනැත්තා අනිවාර්යයෙන්ම නිවන සමීපයටපත් වෙනවා. පිරිහීමට නුසුදුසු නුසුදුසු පුජ්‍යලේ බාටපත් වෙනවා. ඒ වගේම නිර්වාණය සමීපයට යනවා. මොනවද මේ හතර? කතමේහි චතුහි ඉද බික්කමේ බික්කෝ සීල සම්පන්නෝ හෝති. සිල්වත් භාවයෙන් යුක්ත වූ කෙනා ඉන්ද්‍රියේසු ගුත්කද්වාරෝ හෝති. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූ කෙනා භෝජනේ මත්තඤ්ඤු හෝති. ආහාරයේ පමණ දන්නා කෙනා ජාගරියන් අනියුත්තෝ හෝති. නින්දට බර වූ පුජ්‍යලයක් නොවි නිදි බැරීමෙන් යුක්ත වූ පුජ්‍යලයක්. නිදන්නේ නැතිව නිදි බැරීමෙන් යුක්ත වූ පුජ්‍යලේ බඩපත් වෙනවා. අන්න එහෙම කටයුතු කරන භික්ෂුව පිරිහීමට නුසුදුසු පුජ්‍යලේ බාටපත් වෙනවා. යබහබ්බ කියන වචනේ තේරුම නුසුදුසු කියන අදහස. සාමාන්‍යයෙන් අපේ ජනවහරේ තිබෙනවා අපි යම් යම් අවස්ථාවන්හිදී සමහර මිනිසුන්ට ප්‍රකාශ කරනවා අබබ්බයෙක් කියලා. අබබ්බයෙක් කියලා කියන්නේ නුසුදුසු පුජ්‍යලෙක් කියන එකයි. මේ භබ්බාති අභබ්බා කියලා මේ වචනේ විග්‍රහ කරනවා පින්නතුනි. මේත නැත්තම් නුසුදුසු වන්නේ මොන වටද? නැත්තම් සුදුසු නොවන්නේ මොනවටද? අබහබ්බ කියලා කියන්නේ සුදුසු නෑ කියන අදහසින් නම් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා පිණුත් අපිට මෙහෙම විස්තර කරන්න පුළුවන්කම තිබෙනවා. සුදුසු නොවන්නේ මොනවටද? යම් කිසි පුජ්‍යලයක් කර්මාවරණයයි කියන ලද පංචානන්තරය කර්මෙන් යුක්ත වුණා නම් එවැගේම ක්ලේශාවරණයයි කියන ලද මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූවා නම් විපාකාවරණ සංඛ්‍යාත අහේතුක ප්‍රතිසන්දීන් යුක්ත වූවා නම් ශ්‍රද්ධා නැත්තා වූද ඡන්දේ නැත්තා වූද ප්‍රඥා විරහිත වූවා වූද එවැගේම සෝතාපට්ටි මාර්ගයට පැමිණෙනට නුසුදුසු තැනැත්තෝ වූවා වූවා වූද මෙන්න මේ අයට කියනවා අපි අභබ්බයෝ කියලා අබබ්බයෝ කියලා කියන්නේ එහෙමනම් මෙවැනි දේවල් ලබා ගැනීමට නුසුදුසු අය. යේතේ සත්තා කම්මා වරණේන සමන්නාගතා කිලේශා වරණේන සමන්නාගතා විපාකා වරණේන සමන්නාගතා අස්සද්දා අච්චින්దికා දුප්පඤ්ඤා අබබ්බා නියාමං ඔක්කමිතුන් කුසලේසු ධම්මේතු සමත්තං ඉමේතේ සත්තා අබබ්බා කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා පින්නතුණී මේ අභබ්බයෝ කියලා කියන්නේ මෙන්න මේ කියන කාරණාවන් වලට නුසුදුසු පුජ්‍යලයෝ. ඊයට නිවන ලබා ගන්න පුළුවන්කමක් නැහැ. නමුත් මේ අපරිහානීය සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ මේ අභබ්බ කියලා අදහස් කරන්නේ පිරිහීමට නුසුදුසු පුජ්‍යලයෝ. පිරිහීමට නුසුදුසු පුජ්‍යලයෝ එයි සඳහන් කරන්නේ කවුරුන්ද පින්නතුනි? යම් කිසි පුජ්‍යලයෙක් සීල සම්පන්න වෙලා නම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම් ආහාරයේ පමණ දන්නවා නම් ඒ වගේම නිදි නිදි වර්ජිතව කටයුතු කරන්නට පුළුවන් නම් අන්න ඒතනත්තා පිරිහීමට නුසුදුසු කුජලයේ බාටපත් වෙනවා එනිසා පින්නතුනි යම් කෙසේ කුජලයේ කර්මවර්ණයයි කියන ලද පංචානන්තරේ කර්ම වලින් ඉවත් වෙලා ඉන්නවනම් ඒ වගේම ක්ලේශවරණයයි කියලාද මිත්‍යා දෘෂ්ටියෙන් ඈත්ලා ඉන්නවා නම් විපාකාවරණ සංඛ්‍යාත හේතුක ප්‍රතිසන්දියකින් තොර වෙලා ඉන්නවා නම් ඒ වගේම ශ්‍රද්ධාව තිබෙනවා නම් ඡන්දය තිබෙනවා නම් ප්‍රඥාව තිබෙනවා නම් ඒ වගේම සෝතාපට්ටි මාර්ගයට පැමිණීමට සුදුසුකම් තිබෙනවා නම් ඒතනත්තා කිසිසේත්ම පිරිහෙන පුජ්‍යලයක් නෙවෙයි ඒතනත්තා අපි කියන්නේ සුදුසු පුජ්‍යලයක් මේ ජීවිතය සාර්ථක කරගන්න මේ ලෝක වශයෙන් තමන් ලබාගත් මනුස්ස ජීවිතයේ සාර්ථක මනුස්ස ජීවිතයක් බඩපත් කරගන්න ඒ වගේම නිබ්බානස්සේව සම්තිකේ නිවන සමීපයට යාමට සුදුසු පුජ්‍යලයක් බඩපත් වෙනවා එනිසා පින්නතුනි අපි සෑම කෙනෙක්ම කල්පනා කරන්නට ඕනේ අපි බෞද්ධයන් හැටියට අපි හැම කෙනෙකුටම අරමුණක් තිබෙනවා ඒ අරමුණ තමයි අපි යම්කිසි පින්කමක් සිද්ධ කරලා නිරන්තර ප්‍රාර්ථනාවක් කරනවා. නිවන් දක්නා ජාති දක්වා නිවන් දක්නා ජාති දක්වා සතර අපාය ආදී දුක්ඛයන්ට පත්වන්නේ නැතිව දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප වින්දනය කරලා අවසානයේදී අපි ප්‍රාර්ථනා කරනවා මේ සසර කතරෙන් එතර වී ලබන අති උතුම් අමා මහ නිවන අපට සාක්ෂාත් වේවා කියලා. අන්නේ ප්‍රාර්ථනා වැටි කරගෙන යම්කිසි පුජ්‍යලයේ කටයුතු කරනවා නම් පින්නතුනි ඒ තැනත්තාට තමන්ගේ මේ මනුස්ස ජීවිතය ඊටමත් නිවැරදි මාර්ගයට ගමන් කරවලා නිවැරදි පුජ්‍යලයේ වශයෙන් කටයුතු කරලා සාර්ථක මනුස්ස ජීවිතයක් බාටපත් කරගන්න පුළුවන්කම තිබෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනි සීලේ පතිත්ථිතෝ භික්ඛු සීලේ පිහිටියා වූ භික්ෂුව ඉන්ද්‍රියේසුච සංමුතෝ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තෝ භික්ෂුව භෝජනම් හිත මත්ඤ්ඤෝ ආහාරේ පමන දන්නා භික්ෂුව జాగරියං අනියුඤ්ජති අනියුඤ්ජති නිදි වැරීමෙහි යුක්ත වූ භික්ෂුව ඒවං විහාරි ආතාපි මේ විදිහට කෙලස් තවන වීරියෙන් යුක්තව කටයුතු කරන භික්ෂුව අහෝ රත්ත මතන්දිතෝ රැදවල් දෙකේ නිදි වැරීමෙන් කටයුතු කරන කෙලස් නවන වීරියෙන් යුක්තව කටයුතු කරන භික්ෂුව භාවයන් කුසලන් ධම්මං කුසල් දහම් වඩනවා. ඒතරත්තා පින්නතුනි අප්‍රමාද රතෝ අප්‍රමාදයෙන් යුක්තයි. ප්‍රමාදේ භය දැසිවා ප්‍රමාදේ භය දකින්නවා. මෙන්න මේ ආකාරයේ ලක්ෂණ වලින් යුක්ත වූ තනත්තා පින්නතුනි භික්ෂුව අභබ්බෝ පරිහානාය පිරිහීමට සුදුසු වන්නේ නැහැ. නිබ්බානස්සේව සම්තිකේ නිවන සමීපයටම ගමන් කරනවා කියන එකයි මා මේ සඳහන් කළ ගාථාවේ සරල අදහස පින්නතුනි. අවස්ථාවෝචිතව මේ අවස්ථාවේදී මා මාතෘකා කළ සූත්‍ර දේශනාවට අනුව මේ ධර්ම දේශනාව ඉතාමත්ම කෙටියෙන් පැවැත්වීමටයි මම කල්පනා කරන්නේ. පින්නතුනි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භ කරලා භික්ෂුන් වහන්සේලාගේ විමසීමක් කරනවා කතංච භික්කවේ භික්ඛු සීල සම්පන්නෝ හෝති කොහොමද මහණෙනි භික්ෂුව සීල සම්පන්න වෙන්නේ ඉද භික්කවේ භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවරේන සංඋතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවේ සමාදාය සික්කති සික්ඛාපදේසු එවං කෝ භික්ඛවේ භික්ඛු සීල සම්පන්නෝ හෝති. භික්ෂුව සීල සම්පන්න වෙන්නේ කොහොමද? අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවේ ඊතා කුඩා වූ වරදෙහි පවා බිය දකිමින් ඒතනත්තා සීල සම්පන්නව ප්‍රාතිමොක්ෂ සංවර සීලෙන් යුක්තව පින්නතුනි කටයුතු කරනවා. නිර්වාණගාමී පුජ්‍යලයේ හැටියට නිවන අපේක්ෂා කරන තැනැත්තෙක් හැටියට පින්නතුනි භික්ෂුන් වහන්සේ පමණක් නොව ගිහි ආද තමන්ගේ සීලය ආරක්ෂා කර ගන්නට ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ සීලය පිළිබඳ ඉතාමත් මැනවින් දේශනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ අටුවාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවෝ සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ කියන ගාථාව මුල් කරගෙන රචනා කරන්න තේදෙන විසුද්ධි මාර්ගයේ පින්නතුණි උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා මේ බුද්ධ වචනය. කාය වාචානං සමෝදානං සීලං කය වචන දෙකේ සංවරය තමයි සීලය කියලා කියන්නේ. එහෙමනම් සාමණේර භික්ෂූන් වහන්සේ නමක් හැටියට සාමණේර දස සීලය උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් හැටියට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය එවැගේම ගිහියන් හැටියට පංචශීලයේ ආදී වශයෙන් ආදීන් පටන් අරගත් උපෝසත සීලය ආදී සීලයන් ආරක්ෂා කරගෙන පින්නතුනි කටයුතු කරනවා නම් අන්න ඒ තැනැත්තා පිරිහීමට නුසුදුසු පුජ්‍යලයක් බවටපත් වෙනවා. පිරිහීමට නුසුදුසු පුජ්‍යලයක් බවටපත් වෙනවා. තමන්ගේ කය තමන්ගේ වචනය කියන මේ දොරවල් දෙක පමණක් නොව මනස කියන මේ තුන්දරම ආරක්ෂා කරගත්ත පුජ්‍යලයක් බවටපත් වෙනවා පින්නතුනි. සීලය කියලා කියන්නේ මොකක්ද? සීලං ආදි චරණං. මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ පින්නතුණි මූලික පියවර තමයි සීලය කියලා කියන්නේ. යම්කිසි පුජ්‍යලියෙක් සීලයෙන් ඈත් වෙනවා නම් තමන්ගේ කය වචන දෙකේ සම්වරයක් නැත්නම් ඒතනත්තාට පින්නතුනේ තමන්ගේ මූලික පියවර තබන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා නිවසක් සෑදීම සඳහා අපි මූලික පියවර තබනකොට අපි අත්විවරම කපලා හොඳ අත්විවරමක් දා ගන්නවා. අපි ඒකට කියන හොඳ ෆවුන්ඩේෂන් එකක් දා ගන්නවයි කියලා. හොඳ ෆවුන්ඩේෂන් එකක් දාගත්තකින් පස්සේ හොඳ අත්විවරමක් දාගත්තකින් පස්සේ පින්නතුණි අපිට ශක්තිමත් නිවසක් හදා ගන්න පුළුවන්කම තිබෙනවා. අන්න ඒ වගේ සීලය කියන දේ තුල අපි මනාව පිළිටනවා නම් අපට පුළුවන්කම තිබෙනවා පින්නතුණි මේ නිර්වාණගාමී ප්‍රතිපදාවෙන් නිවැරදිව ගමන් කරන්නට. එනිසා මේ අපරිහානීය සූත්‍රය තුල අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ පින්නතුනි භික්ෂූන් වහන්සේ නමක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා කවුරුන් හෝ වේවා නිවන සමීපයට යන්නට නම් මේ සසර දුක් නැති කරන්නට නම් අනිවාර්යයෙන්ම සීල සම්පන්න පුජ්‍යලයක් බවට පත්විය යුතුමයි පින්නතුනි ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ භික්ඛු ඉන්ද්‍රියේහි ගුත්තද්වාරෝ හෝති. කතංච භික්ඛවේ භික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. කොහොමද මේ අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ? අපි දන්නවා වර්තමාන ලෝකේ අරගත්තාම මිනිසුන්ට තමන්ගේ ඉඳුරන් සංවර කර ගැනීම කියන කාරණාව ඉතාමත් අපහසු දෙයක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් සීල සම්පන්න පුජ්‍යලයක් නම් ඒතනත්තාට පින්නතුණි ඉඳුරන් සංවර කර ගැනීම ඉතාමත් පහසුයි. තමන්ගේ ඇස, තමන්ගේ කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම පින්නතුණි ඉතාමත්ම අපහසු භාවයට පත්වන්නේ කුමක් නිසාද? මිනිසුන් අසීහියෙන් යුක්තව කටයුතු කිරීම නිසා. සති සම්පජාඤ්ඤය තමන්ගව නැති නිසා තමන්ට තමන්ගේ ඉඳුරන් සංවර කරගන්න පුළුවන් කමක් නැහැ. වර්තමාන කාලයේ මුළු මහත් ලෝකයේම මේ COVID-19 වසංගතයෙන් පීඩා විඳින කාලයක්. අපි දන්නවා නිරන්තරයෙන්ම අපේ සෞඛ්‍ය අංශ ඒ වගේම මාධ්‍ය ඔස්සේ විවිධාකාර ක්‍රමවලින් අපේ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු කරනවා. සමාජයේ ජීවත් වෙනකොට ගමන් බිමන් යනකොට පොදු ස්ථානවල හැසිරෙනකොට තමන් කොහොමද තමන්ගේ මේ ඇවතුම් පැවතුම් සකස් කරගන්නේ තමන්ගේ හැදියාව සකස් කරගන්නේ තමන්ගේ ඉරියව් පවත්වන්නේ කොහොමද කියලා නිරන්තරයෙන්ම අවවාද අනුශාසනාක උපදෙස් දෙන පණිවිඩ දෙන අවස්ථා අපි දකිනවා නමුත් කල්පනා කරලා බලන්න පින්නතුනි අපේ රටේ මිනිස්සුන් අරගත්තාම ලෝකයේ මිනිස්සු ගැන පැත්තකින් තියලා අපේ රටේ මිනිස්සු ඒ ධමන්ත ලබා දෙන අවවාද අනුශාසන උපදේශ කොයිතරම් ප්‍රමාණයක් ආරක්ෂා කරනවාද කල්පනාකාරී වෙනවාද සති සම්පජඤ්ඤය යුක්තව කටයුතු කරනවාද අද අපි දන්නවා හැම කෙනෙක්ම මේ වෛරසයේ බෝ වෙන්නේ පින්නතුණී වෙනත් කිසිදු මාර්ගයකින් නෙවෙයි. Tamange මුඛයෙන් පිට වෙන දේවල් වලින් තමයි කියලා බින්දිති වලින් තමයි තව කෙනෙකුට මේ වෛරසය සම්ප්‍රේෂණය වන්නේ. එහෙමත් නැතුව අපි පුටුවක වාඩි වෙලා හිටියයි කියලා ඒ වාඩි වෙලා ඉන්න තැනින් අපේ ශරීරයට මේ වෛරස් ඇතුල් වන්නේ නැහැ. මේ වෛරස් ඇතුල් වන්නේම මුඛේ මාර්ගයෙන්. එනිසා අපි හැම කෙනෙක්ම මේ අවස්ථාවේදී මේ කාල සීමාව තුල අපි දන්නවා මුඛාවරණයක් පළඳිනවා. අපි දන්නවා දකිනවා බොහෝ දෙනෙක් ඒ වුණාට මුව ආවරණය පළඳලා යම් කිසි කෙනෙක් ගාවට කතා කරන්න එනකොට අන්න ඒත නැත්තා මුව ආවරණ ඉවත් කරලා කතා කරන්න පටන් ගන්නවා. සති සම්පජාඤ්ඤ නොමැතිකම. තමන්ගේ ඉඳුරන් සංවර කර ගැනීමට පුළුවන්කමක් නැහැ. සති සම්පජාඤ්ඤ නැත්තම් සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ නැතිනම් ඒ නිසා පින්නතුනි අපිට අපේ ඇස සංවර කරගන්න දිව කන නාසය ශරීරය ආදී මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න සිහිය කෙනෙක් ඉතාමත් වැදගත් වෙනවා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කරනවා පින්නතුනි සාංශාරික වශයෙන් අපේ මේ ජීවිතය සාර්ථක කරගන්න එවැගේම මේ ලෝක වශයෙන් මේ ජීවිතය සාර්ථක කරගන්න ඉඳුරන් සංවර කර ගැනීමේ වටිනාකම කෙතරම්ද කියලා. අපි සාමාන්‍යයෙන් කතා කරනකොට අපි කොහොමද ඇස සම්වර කරගන්නේ? ඇස කියන්නේ රූප දැකීමට තිබෙන ඉන්ද්‍රියක්. කන තිබෙන්නේ ශබ්ද අහන්න. නාසය තිබෙන්නේ ගඳ සුවඳ දැනගන්න. දිව තිබෙන්නේ දිවට රසයන් දැනගන්න. ශරීරයේ තිබෙන්නේ යම් යම් සුව පහසු ස්පර්ශය මිද ගැනීම සඳහා තමයි අපේ මේ ශරීරයේ තිබෙන්නේ. නමුත් පින්නතුනි අපිට මේ ඉඳුරන් පිහිටිය පමණින් ඇස තමන්ට ලැබුණ පමණින් තමන්ට කනක් තිබුණ පමණින් දිව ශරීරයේ නාසයේ මේ දේවල් තිබුණ පමණින් අපි ඒවා වැරදි ආකාරයට පරිහරණය කරනවා නම් පින්නතුනි අපිට අපේ ජීවිතයත් එවැගේම මේ සමාජීය ජීවිතයත් යහපත් මාර්ගයට අරගන්න පුළුවන්කමක් නැහැ. අසතම්වර කර ගැනීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ චක්ුණා රූපං දිස්වන නිමිත්තක් ගාහි හෝති. අපි ඇතෙන් රූප දකින්නවා පින්නතුනි. හැබැයි ඒ වුණාට ඇසෙන් රූප දැකලා අපි ඒවා නිමිති වශයෙන් අරගත යුතු නැහැ. නිමිති වශයෙන් අරගන්නේ නැතිව ඒවත් ඇලීමක් බැඳීමක් ඇති කරගන්නේ නැතිව ඇසෙන් රූපයක් දැක්කා කියන අදහසින් යුක්ත අපිට කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් බොහෝ දෙනෙකුට ඒ ආකාරයෙන් ක්‍රියා කරන්න පුළුවන්කමක් නැහැ. අපි දන්නවා අවුරුදු දෙකකට ආසන්න කාල සීමාවක් තිස්සේ අපේ රට පුරා සංචරණ සීමාවන් දාලා තිබෙනවා. කාලෙන් කාලෙ විදෙන් විදේ රට ලොක්ඩවුන් කරන්න සිද්ධ වුණා. මෙහෙම දේවල් කළාගෙන් පස්සේ මිනිසුන්ට යම්කිසි පීඩාවක් ඇති වෙයි කියන හැඟීමෙන් යුක්තව නැවත වතාවක් රට විවෘත කරලා තිබෙනවා. හැබැයි මේ වෙලාවේදී අපි කටයුතු කළ යුත්තේ Tamanට කිසිදු ආකාරයක පාලනයක් නැතිවනම් පාලනයකින් තුරව මිනිසුන් කටයුතු කරනවා නම් සංවරයකින් තොරව මිනිසුන් කටයුතු කරනවා නම් තමන්ගේ ඇස පිනවන්න තමන්ගේ කන පිනවන්න නාසය දිව ශරීරය ආදී මේ ඉන්ද්‍රියන් පිනවීම සඳහා මිනිසුන් නිරන්තරයෙන්ම කටයුතු කරනවා නම් පින්නතුනි ඉවක් බවක් නැතිව කටයුතු කරනවා නම් අපට මේ වෛරසය නැවතවත් පාලනය කරන්න පුළුවන් කමක් නැහැ මම මේ සඳහන් කළේ නිවන කියන එකට ළඟා වෙන්න කලින් නිබ්බානස්සේව සම්තිකේ නිවන සමීපයට ගමන් කරන්න කලින් අපි නිරෝගී සම්පන්න පිරිසක් බවට පත් වෙලා ජීවිතය ආරක්ෂා කරගන්නට ඕනේ. නොමරී ජීවත් වෙන්නට ඕනේ. නොමරී ජීවත් වෙන්න පුළුවන් නම් රෝගී තත්ත්වෙට පත් නොමේ තමන්ගේ ජීවිතේ නිරෝගී සම්පන්නව කටයුතු කරන්න පුළුවන් නම් පින්නතුණි අපට අනිකුත් දේවල් ඉතා පහසුවෙන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ <clears throat> දේශනා කරනවා පින්නතුනි ඉන්ද්‍රියසු ගුත්තද්්වාරෝ හෝති ඉන්ද්‍රිය සංවරේ යුක්ත වූ පුජ්‍යලි බඩපත් වනට ඕනේ. තුමිනි කාරණා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පින්නතුනි කතංච භික්කවේ භුක්ඛු භෝජනේ මත්තඤ්ඤු හෝති. කොහොමද මහන්නේ භික්ෂුව ආහාරයේ පමණ දැනගෙන කටයුතු කරන්නේ? ඉද ධික්ක වේධික්කෝ පරිසංකායෝනිසෝ ආහාරං ආහාරේති නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව ඉමස්ස කායස තීතියා යාපනාය විහිංසු ප්‍රතියා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ ചാති කපේ බෞද්ධ ප්‍රතිතාමත් හොඳින් දන්නවා භික්ෂුන් වහන්සේ නමක් දානේ වළඳනකොට ආහාර අරගන්නකොට ප්‍රතිවේක්ෂා කරනවා මේ ආහාරයේ තිබෙන ප්‍රයෝජනය කුමක්ද කියලා. විපින්නතුනි භික්ෂුන් වහන්සේ නමක් පමණක් නෙවෙයි. ආහාර ගැනීමේදී අපි හැම කෙනෙක්ම කල්පනාකාරී වෙන්න ඕනේ. අපි හැම කෙනෙක්ම කල්පනාකාරී වෙන්න ඕනේ. බඩජාරීකමෙන් තොරව කටයුතු කරන්නට ඕනේ. අනාගතයේත් අපේ ලෝකෙට ලැබෙන්නේ ඊ타මත්ම දරුණු කාල සීමාවක් වෙන්න පුළුවන්. ආහාර සුරක්ෂිතතාවය ඉතාමත් වැදගත් කාල සීමාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අනාගත ලෝකයේ පිළිබඳ දැකලා පින්නතුනි අපි කටයුතු කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ ආහාරය ඇලෙන්න එපා කියලා දේශනා කළේ ආහාර පාන ඉතුරු කරන්න කියන අදහසින්ම නෙමෙයි. අපි ආහාරයට කිචු වෙනවා නම් එහි ලෝල පුජ්‍යලේ බඩපත් වෙනවා නම් පින්නතුනි අපි නොදැනුවත්වම අපේ සාංශාරික ජීවිතේ ක්‍රමක්‍රමයෙන් දීර්ඝ වෙනවා. එනිසා සසර කෙටි කරගන්න මේ සංසාර සාගරයේ දිගින් දිගටම ඉපදී ඉපදී මෙරි මෙරි ගමන් කර මේ සසර කෙටි කරගන්න යම් කෙනෙක් කල්පනා කරනවා නම් පින්නතුණි ඒතනත්තා <clears throat> තමන්ගේ හදවතේ තිබෙන මේ ලෝභය, ද්වේෂය, මෝහය, තණ්හාව ආදී මේ ක්ලේශ ධර්මයන් පින්නතුණි අපි යටපත් කරගෙන තමන්ගේ ජීවිතේ නිවැරදි මාවතකට ගමන් කරවන්නට ඕනේ. ඒ නිසා ආහාරයේ පමණ දැනගෙන කටයුතු කිරීම පින්නතුනි තමන්ගේ දිව සංවර කරගන්නවා තමන්ගේ කට සංවර කරගන්නවා කියලා කියන්නේ බොහෝ ලෙඩනෝ වලින් පින්නතුනි අපිට නිදහස් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ කුමක් නිසාද අපි දන්නවා වර්තමාන කාලයේ බොහෝ මිනිසුන්ට වැළඳලා තිබෙන නිදන්ගත රෝග. ඒ වගේම බෝ නොවන රෝග වැළඳලා තිබෙනවා. මේ සෑම දෙයකටම පාහේ හේතු වෙලා තිබෙන්නේ තමන්ගේ කට සංවර කරගන්න බැරි වූ නිසා. තමන්ගේ මුඛය සංවර කරගන්න බැරි වූ නිසා. රසයට ගිජු වූ නිසා, රසයට ලොල් වූ නිසා පින්නතුනේ බොහෝ දෙනෙක් රෝගී තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා නිරෝගී සම්පන්න පුජ්‍යලයක් වශයෙන් තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමට නම් පින්නතුනේ අපි අනිවාර්යයෙන්ම ආහාරයේ පමණ දැනගෙන කටයුතු කරන්න අවශ්‍යයි. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කරනවා කතංච භික්කවේ භික්ඛු జాగරියං අනුයුක්තෝ හෝති කොහොමද මහණෙනි භික්ෂුව නිදි වැරීමෙන් කටයුතු කරන්නේ මෙතනදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ ගාමී ප්‍රතිපදා අනුගමනය කර භික්ෂුවක් හැටියට අවතියෙන් සිටිය යුතු බව මේ අවස්ථාවේ දේශනා කරනවා ඉද භික්කවේ භික්ඛු දිවසං චංකමේ නිසජ්ජාය ආවරණේහි ධම්මේහි චිත්තං පරියෝදේති තමන්ගේ දවල් කාලය තමන්ගේ දහවල් කාලයේ මේ ආවරණීය ධර්මයන්ගේ ක්ලේශ ආවරණ කම්මාවරණ ආදී වශයෙන් සඳහන් කරමා මුලින් සඳහන් කළ මේ ආවරණීය ධර්මයන්ගෙන් දුර වීම සඳහා පංච නීවරණ ධර්මයන් නැති කිරීම සඳහා දහවල් කාලයේ තනත්තා කටයුතු කරනවා ඒ වගේම රාත්‍රී කාලයේ තනත්තා කටයුතු කරනවා මධ්‍යම යාමේ නිින්දට යනවා හැබැයි ඒ නිදාගන්නේ කොයි ආකාරයෙන්ද සිහි ඇතිව අලුයම් කාලේ මම නැවත වතාවක් නැගිටිනවා. නැවත වතාවක් මම පිබිදෙනවා. පිබිදිලා මම නැවත වතාවක් මගේ මේ කම්මාවරණ ක්ලේශාවන් ආදී කෙලෙස් දුරු කරන්නට කුසල ධර්මයන් තමන්ගේ සිත යොමු කරන්නට මං කටයුතු කරන්නට නැවත වතාවක් උදෑසන පිබිදෙනවා කියන සිහියෙන් යුක්තව පිනතුණි ඒ භික්ෂුන් වහන්සේ නින්දට යනවා. පිනතුණි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුත්තං ගාමං මහෝගෝ මච්චුවාදාය ගච්ඡති. තමා වෙලා කටයුතු කරන මිනිස්සු හරියට නිදාගෙන ඉන්න අවස්ථාවේදී මහා ගංවතුරක් ඇවිල්ලා ගහගෙන යනවා වගේ මේ සංසාර සාගරයට මේ සසර කතරට පින්නතුනේ නැවතවත් ආලෝක එකතු වෙනවා. මේ මහා ඕඝයට අපි ගසාගෙන යනවා. එනිසා සිහියෙන් යුක්තව පින්නතුර අපි කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පින්නතුණි මේ දේශනා කරන ලද කාරණාවන්ට අමතරව උන්වහන්සේ ඉතාමත් වැදගත් කරුණු කීපයක් මෙහි තව එකතු කරලා තිබෙනවා. මේ ආකාරයට සීල සම්පන්න භාවයෙන් යුක්තව එවැගේම ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ආහාරයේ පමණ දැනගෙන එවැගේම නිදි වැරීමෙන් යුක්තව කටයුතු කරන පුජ්‍යලයා පින්නතුණි කෙලෙස් තවන වීරයෙන් යුක්තව තමාවෙහි බය දැනගෙන අප්‍රමාදීව කටයුතු කරනවා. අප්‍රමාදීව කටයුතු කරනවා. පින්තුනි අප්‍රමාදී භාවය පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ තරම් දේශනා කළ තවත් ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ නැතුව ඇති. අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවසාන බුදු වදන හැටියට මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරන අපමිතම් භික්කවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පදායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යයන් නත්ත්‍ජාත සමරණ ආදී වශයෙන් මේවා දේශනා කරලා බුදුරජාණන් වහන්සේ තාමත් හොඳින් පැහැදිලි කරනවා පින්නතුනි මේ මිනිස්යාගේ ආශි තාමත් කෙටි අපි මේවා දාල යන සිද්ධ වෙනවා එතන බුදුහාර දේශනා කරනවා අප්‍රමාදීව කටයුතු කරන්නයි කියලා අප්පමා බුදුහාර දේශනා කරනවා අප්‍රමාදින සම්පාදේත කියලා අප්‍රමාදීව කුසල දහම් වඩන්නේ කියලා ඒ කුමක් නිසාද මේ මනුස්ස ජීවිතාමත් අල්ප නිසා පිනතුනේ. අල්ප වූ මනුස්ස ජීවිතයක් ගත කරන අපි අල්ප වූ ආයුෂයක් ගත කරන අපි පින්නතුනි මේ ලබාගත් මනුස්ස ජීවිතය සාර්ථක මනුස්ස ජීවිතයක් බවට පත් කර ගැනීමට අපි උපරිමයෙන් අප කැප වෙන්නට ඕනේ. අන්න එහෙම යම්කිසි පුජ්‍යලක කටයුතු කරන්න පුළුවන් නම් පින්නතුනි ඒ තැනත්තා තමන්ගේ මෙලව ජීවිතය පිරිහීමටපත් කරගන්නේ නැතිව සාර්ථක මනුස්ස ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. එනිසා මේ ලෝකේ අපි හැම කෙනෙක්ම මේ මහා උවදුලකට පත් වෙලා පීඩා විඳින්මින් ඉන්න කාල සීමාවක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ යථාර්ථවාදී ධර්මයේ පිනතුණි අපේ ජීවිතේ ඉතාමත් හොඳින් ළඟා කරගන්න පුළුවන් ධර්මයේ වටිනාකම ඒ ධර්මයේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඉතාමත් වටිනා කාල සීමාවක් අපට උදා වෙලා තිබෙනවා ඒ නිසා තමන්ගේ නිවසේ හිටියත් තමන් වැඩ කරන රාජකාරී ස්ථානයක හිටියත් මේ කුමන ස්ථානයක ජීවත් වුණත් වෙනතුනේ අපි කල්පනා කරන්න ඕනේ අපි සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම් සිහියෙන් යුක්තව සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා නම් අපිට මේ කියන ආකාරය තමන්ගේ ජීවිතේ සාර්ථක කරගෙන නිවන සමීපයට ගමන් කරන්න පුළුවන්කම තිබෙනවා. නිවන සමීපයට ගමන් කරන්න පුළුවන්කම තිබෙන්නේ මේ කියන ධර්ම කාරණා තමන්ගේ ජීවිත ලං කරගෙන පින්නතුනේ මෙලව ජීවිතය සාර්ථක මනුස්ස ජීවිතයක් බවට පත් කරගත්තොත් පමණයි. ඒ නිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර පින්වත් හැමදෙනාම කල්පනා කරන්න කාල වේලාව අනුව මේ සූත්‍ර දේශනා සඳහන් වූ ධර්ම කාරණාවන් ඉතාමත් කෙටියෙන් පැහැදිලි කළේ තමන්ගේ ජීවිතය යථාර්ථවාදී සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් බවට පත් කර ගැනීම සඳහා කෙටි උපදේශ කෙටි උපදේශ කීපයක් ලබා දීම සඳහා එනිසා පින්වත් හැමදෙනාම කල්පනා කරන්න මෙතෙක් වේලා මේ දේශනා කරන් තිබෙන මේ ධර්ම දේශනාවෙන් ඔබේ ජීවිතයට ළඟා කරගත හැකි වටිනා ධර්ම කාරණාවන් තිබෙනවා නම් ඒ දේවල් අරගෙන තමන්ගේ මේ මනුස්ස ජීවිතය සාර්ථක කරගෙන පිරිහෙන්නේ නැති කුජලයක බවට පත් වෙනවා අපි මෙලව ජීවිතය සාර්ථක කරගෙන පරලොව ජීවිතය සාර්ථක කරගෙන උතුම් වූ අමා මහ නිවනින් සැනසීම සාක්ෂාත් කර ගැනීමට හැම දිනෙකම අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති